මේ කාරණා ටික මූලික වශයෙන්ම පදනම් වෙලා තියෙන්නේ විදර්ශනාව පැත්තට එහෙමත් නැතිනම් උදේවැය ඥාන දර්ශනය සඳහා හේතු වෙන උතුම් ප්‍රඥාවක් ඇති කරලීම සඳහා එතනදී කෙනෙක් ආධුනික මනසකින් ආධුනික ලක්ෂණයක් තුළ සතිපට්ඨාන සහ සමත කෘත්‍යයෙන් සිද්ධ වෙන දේ පිළිබඳව අනවබෝධයකින් මේ කියන කාරණා ටික පිළිබඳව පාඩමක් විදිහට තේරුම් ගැනීමක් සිද්ධ කළා කියන එකෙන් ඒකේ ඔහුට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මූලිකම දල සැකස්ම නිවන් ප්‍රතිපදාව තුළ තමන්ට ලැබිලා තියෙන්නට අවශ්‍ය වෙනවා. සත්‍ය ඥානය තුල ඔහු කුසලය අකුසලයේ පවතින කුමන තැනකටද? ඒ වගේම මාර්ගය සහ මාර්ග සත්‍ය අතර තියෙන මේ වෙනස පිළිබඳව ඔහු පූර්ණ අවබෝධයක් ලබාගෙන තියෙන්නට අවශ්‍ය වෙනවා. හැම මොහොතකදීම සතිපට්ඨානයක කෘත්‍ය තමයි ඇති දෙයක් මත හිත තබලා හිත වඩන එක. කේසා ලෝමාන කහදන්තා තචෝ මංසන්නහාරු අට්ටි අට්ටි නිද්‍යා කියලා අපි මේ කෙස්ලොම් නියදස් සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු කියලා මේ කය දිහා බලන්න පුරුදුනේ ආස්වාස ප්‍රාශ්වාස ආදී දිහා බලලා කය දිහා බැලුවේ විනීලක විසුබ්බකාදී නවසීවතිකාදී දිහා බලලා භාවනා කළේ අට්ටික සංඥාවාදී වැඩුවෙත් අපි රූපේ පිරිසිඳ දකින පැත්තකට වඩා සමත පරිග්‍රහණයක් සඳහා එහෙමත් නැතිනම් චිත්ත ඒකාග්‍රතාවයේ සහ ඝන මට්ටම නැතිනම් ඝන සංඥාව දුරු කර ගැනීම සඳහා හේතු වෙන විදිහට ඒ තුලින් අපිට අවශ්‍ය පසුබිම සැකසුවා මේ ධර්මතාව ටික අපි කතා කරන ධර්මතාව ටිකෙන් ගෙනල්ලා දෙන අර්ථය අපේ ජීවිතයට හොඳින් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය පසුබිම හදලා දෙන්න. එහෙම නැතිනම් මේ මූලික දේ නැත්තම් මූලික ධර්මතා ටික අපි ළඟ නැති වුණොත් අපිට මේ කියන ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිතරම මතක් කරන දෙයක් තමයි අපිට පඩිපෙලක් ළඟට ගිහිල්ලා අපිට පුළුවන් අපේ කකුල උස්සලා අපිට පුළුවන් උපරිම සීමාවෙන් කකුල තියන්න. හැබැයි උපරිම සීමාවෙන් කකුල තියන්න පුළුවන් වුණාට අපිට අනිත් කකුල ඔස්සලා ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොකද ඒක අපිට අයිති භූමිය නොවන නිසා උඩ කකුල පිහිටවල තියෙන තැන. ඒ වගේ අපි මේ ස්කන්ධය පිළිබඳව කතා කරනකොට රූපස්කන්ධයේ යථාර්ථයේ යථා ස්වභාවය පිළිබඳව කතා කරනකොට අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කතා කරනකොට ඒතන කරුණාකාරණා ටිකක් විදිහට විතරක් අල්ලගත්ත කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ ලෝකේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කුසලයේ අකුසලයේ කොහොමද තීරණය වෙන්නේ එතකොට කුසල් අකුසල් කළ යුතු නැද්ද ලෝකේ එතකොට මේ පවතිනවා කියන සාමාන්‍ය දැක්ම කොහොමද වෙන්නේ කියලා ධර්මයේ පිළිබඳ ගවේෂණයක් නොකළ ධර්මයේ පිළිබඳව මේ කියන කාරණේ පිළිබඳව යථාබෝධයක් ලබා නොගත් කෙනෙකුට මේ කියන ටික අනුසාරයෙන් යම් ප්‍රශ්නයක් නගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඔහු ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගත්තට ඇත්තටම මේකේ යථාර්ථය අවබෝධ කරගත්ත මනසකට සහ තේරුම් ගන්න උත්සාහවත් වෙන මනසකට ටිකක් හිතලා බලන්න පුළුවන් පැතිකඩක් තියෙනවා. ඒ තමයි අපි ප්‍රතිපදාවක් ආරම්භ කරන තැන සහ ප්‍රතිපදාවක් අරගෙන යන තැන පිළිබඳව. ආරම්භය කියන තැනම අවසානයක් අවසානය කියන තැන ආරම්භයක් තියෙනවා නම් ඒක මනස ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන සතිපට්ඨානය කියන තැනම ඒකේ තියෙන අවසාන ප්‍රතිඵලය ලැබෙයි කියන තැන. කෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ හැමදේම තියෙනකොට තියෙන ලෝකයේ කෙරෙහි තියෙන තණ්හාව විතරක් නැති වෙලා මුළු ලෝකෙම ඇසුරු කරන්න පුළුවන්කම අපිට තියෙයි කියලා. ලෝකයේ ඇති බව තුළම අද තියෙන අවිද්‍යාව තුළ ආලෝකය හොයන කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒක හරියට අන්ධකාරයේ තුල ආලෝකය හොයනවා වගේ. ඔබ අවබෝධ කරගන්නේ නැහැ යම් මොහොතක අන්ධකාරය අයින් වෙනවා නම් එතන ආලෝකයේ පහළ වීම අනිවාර්යයි. ආලෝකය ඇති වෙනවා නම් යම් තැනක අන්ධකාරය නැති වෙන බව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් කියලා. ඉතින් මේ වගේ වැරදි පදනම් මත පිළිතලා සමහර වෙලාවට කෙනෙක් අපිට පේනවා ලෝකෙ තුල ලෞකික කුසලයේ අකුසලයේ පවා විවේචනයකට ලක් කරන ආනසික මට්ටමක් බවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් කියනවා මෙතන සත්පුද්ගල බවක් නම් භාවයක් නැත්තම් මේ සත්පුද්ගල භාවයක් නැති තැන අරගෙන බුදුරජාණන් වහන්සේ පින් කරන්න කියලා සත්වයන්ට දේශනා කරන්නේ නැහැ. මේ තේරුම් ගන්න ඕනේ අනාත්ම ධර්මය කියලා. හැබැයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණාවට ඔහු ප්‍රතිවිරුද්ධව අදහස් දැක්වීමක් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුඛෝ පුඤ්ඤස්සෝච්චයෝ මේ පිනට කියන්නේ සැපේ කියලා සැපේට කියන තව නමක් තමයි පින කියලා. මේ විදිහට අපිට පින පිළිබඳව දේශනා කරන්නට යෙදුණා මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත සුගස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානම් මහණෙනි මේ පිනට බය වෙන්න එපා පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. එතකොට මේ ලෞකික වශයෙන් පෙන්නපු කාරණා මේ දේවල් තුළ බුදුරජාණන් වහන්සේ කුසලය අපිට පෙන්වන කුසල මාර්ගය පෙන්වනවා. ලෝකෝත්තර ප්‍රතිපදාවක් දේශනා කළා කියලා කොයිම මොහොතකවත් බුදුරජාණන් වහන්සේ කුසලයට පිනට ගරහන්නට ගියේ නැහැ. පින් කරන්නේ අන්ධ බාලයන්නේ නුවණැත්තන් නිවන් දැකීම සඳහා පමණක්ම හුදෙක් උත්සාහවත් වෙනවාය කියන සංකල්පයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දැක්ුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් ප්‍රතිපදාව දේශනා කළ හැකි අයට යුතුය අයට නිවන් ප්‍රතිපදාව දේශනා කළා. ඔවුන්ට ලෞකික ප්‍රතිපදාව තුල ඉඳලා ලෝකෝත්තර භූමියටපත් වෙනකන් අවශ්‍ය මාර්ගය කිව්වා. ඒකෙන් කිසිම වෙලාවකින් සග්ගාවරණයක් කළේ නැහැ. සග්ගාවරණ කියලා කියන්නේ කුසල ධර්මයන් ආවරණය කිරීමක් සිද්ධ කළේ පින් කිරීමට ඇති දේ ආවරණයක් සිද්ධ කළේ නැහැ. ඒ නිසා කුසලයේ ජීවිතයට උපකාරයි ඒ උපකාරක ධර්මය අනිවාර්යෙන් සිද්ධ කළ යුතුයි. ඒ වගේම තමයි සාමාන්‍ය ලෞකික සම්මා දිට්ඨිය පිහිටපු කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියක් අවශ්‍ය වෙන්නේ. ලෞකික සම්මා දිට්ඨිය පිහිටපු කෙනෙකුට තමයි එතනින් එළියට යන්න එතනින් එහාට යන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ. ඒකෙන් කියන්නේ නැහැ ඔහුට ලෞකික සම්මා දිට්ඨිය දුර වෙලා කියන කාරණාව. මේ ධර්මයේ පැහැදිලි කරනකොට අපි විස්තර කරන විග්‍රහය තුළ කෙනෙක් කියනවා නම් මේ කියන්නේ රූපේ නෑ කියලා එළිය කියලා ඔහු ධර්මයේ අල්ලලා තියෙන වැරදි පර්යායකින් නැතිනම් සර්පයා වලිගෙන් ගත්තා වගේ දෙයක්. මේ කතා කරන්නේ රූපේ නැති බව නෙමෙයි මේ රූපස්කන්ධය පිළිබඳව රූපේ තියෙන යථාර්ථය පිළිබඳව කතා කරන මොහොතක්. එතකොට මේ ලෝකෝත්තර ධර්මයට විභජනය කළ යුතු බෙදා දැක්විය යුතු ධර්මයේ බෙදා දැක්විය යුතුයි. විභජ්‍යවාද කියන්නේ මේ නිසා. බෙදා දැක්විය යුතු දේ බෙදා දැක්විය යුතුයි. ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදිය යුතු තැන ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදිය යුතුයි. ලෝකෝත්තර ඥානයයි ලෞකික නුවණයි අතර පවතින දේ සංකලනයක් කරගන්නට හදනවා නම් ඒ තුල ඔහු අවුලකට අවුලෙන් අවුලටපත් වෙන කෙනෙක් බවටපත් වෙන්නේ. මොකද ලෝකෝත්තරේ ලෞකික දේට ගැට ගන්නවා ලෞකික දේ ලෝකෝත්තරයට ගැට ගන්නවා. හැම වෙලාවකදීම ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් ධර්මයේ ගවේෂණය කරන්නෙත් බණ දහම් හොයන්නට පෙළඹෙන්නෙත් එක මානසික මට්ටමකින්. ඒ මානසික මට්ටම තමයි ලෝකේ තියනවා තිබුණ ලෝකේ අපි ඉපදුනා ඒ ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා ඒ වගේම ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා මේ තියෙන ලෝකෙට තණ්හා කරන එක වැරදි ලෝ තියෙන ලෝකෙට තණ්හා කරන එකේ තියෙන වරද නිසාම අපි තණ්හා නොකර සිටිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ තියෙනවා තියෙන ලෝකෙට තණ්හා නොකර ඉන්න කියලා ඒ නිසා අපි ලෝකෙ තියෙද්දි ලෝකෙට තණ්හා නොකර ඉන්න තැනක තණ්හා නිරෝධයක් තණ්හාව නැති කරන ලක්ෂණයකින් කෙනෙක් නිවන් ප්‍රතිපදාව පනවන බව අපිට පේනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ සබ්බම් වික්කවේ පහතබ්බම් මහණෙනි සියල්ල පහ කරන්න. කොහොමද සියල්ල පහ කරන්නේ? මොකද්ද සියල්ල කියලා කියන්නේ? මහණෙනි ඇස සියල්ලයි රූපේ සියල්ලයි චක්කු විඥානයේ සියල්ලයි කන සියල්ලයි සද්දේ සියල්ලයි සෝත විඥානයේ සියල්ලයි මේ සියල්ලම කියලා අපිට දේශනා කරපු ධර්මය එතකොට අපිට මේ දේවල් දුරු කරන්න කියලා කියපු තැනදී මේ කියන්නේ ඇහැගලවල පැත්තකින් තියන කනගලවල පැත්තකින් තියන කියන දේත් නෙමෙයි ඒ වගේම තමයි යම් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් චන්දරාග ප්‍රහාණය පිණිසයි අපි උත්සාහවත් වෙන්න ඕනේ කියලා වැදගත් වෙන්නේ චන්දරාග ප්‍රහාණය නෙමෙයි චන්දරාග ප්‍රහාණය සිද්ධ කරන ප්‍රතිපදාව මාර්ගය කියන එක. චන්දරාගයේ දුරු කරන බව, දුරු වුණ බව නිවනට අයිති කාරණාවක්, නිරෝධ සත්‍යයට අයිති දෙයක්. හැබැයි චන්දරාගයේ දුරු කරන්නේ යම් ප්‍රතිපදාවකින් නම් ඒ ප්‍රතිපදාව මාර්ග සත්‍යයට අයිති දෙයක්. අන්න එතකොට තමයි අපිට සම්මා දිට්ඨිය කියන කාරණාවේ ඵලය අපිට ලැබෙන්නේ සම්මාදිට්ඨිය කියන එකේ අර්ථය අපිට ග්‍රහණය වෙන්නේ. ආපහු අපිට එන්න වෙනවා චන්දරාග ප්‍රහාණය සඳහා නම් දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න තැනටම අපේ නුවණ අරගෙන එන්න වෙනවා. ඒ නුවණ තුල අපිට ගොඩනගෙන දැනුමක් තියෙනවා. ඒ නුවණ තුල අපිට ගොඩනගෙන ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාවට විශේෂ වෙන ටික තමයි අපි කතා කරන්නේ. ඒ ප්‍රඥාවට විශේෂ වෙන තැන කතා කරන්නේ භෞතික වශයෙන් අම්ම නැහැ තාත්තා නැහැ ගෙවල් දොරවල් යාන වාහන නැහැ මේ ඔක්කොම මනසේ තියෙනවා කියලා විඥානවාදයක් නෙමෙයි. අපි විඥානවාදයක් කතා කරනවා නම් ඒක අපිට කලම වැරදුණු දෙයක්. හැබැයි විඥානවාදේ කතා කරන්නේ නැහැ කියලා කෙනෙක් ਸਰවාස්තිවාදයක් කතා කරනවා නම් ඒකත් වැරදි. කෙනෙක් සියල්ලම ඇත කියලා ඇත කියන අන්තය තුල යමක් පනවන්න හදනවා නම් මේ රූපයේ දීර්ඝව එක දිගට තියෙනවා. අපි පුංචි කාලේ ඉඳලා හැදුණු රූපෙම තමයි මේ වෙනස් වෙවි වෙනස් වෙවි ඇවිල්ලා මේ විදිහට තියෙන්නේ. මේ විදිහට අපි ඇත්ත තියෙන අන්තය තුල ඉඳලා සංග්‍රහ කරගන්නවා නම් මේ සංග්‍රහය අපි सिद्ध කරන්නේ ਸਰවාස්තිවාදී ක්‍රමයේ යටතේ. ඒ කියන්නේ සියල්ලම ඇත කියන සම්ප්‍රදාය යටතේ. කෙනෙක් මනස පිළිබඳ වූවක් කියලා කියනවා නම් ඔක්කොම හිතේ හිතේ ගොඩනගා ගන්න කියලා කියනවා නම් එයාට කියනවා විඥානවාදී. එයා මනස තුල දකින්න උත්සාහවත් වෙන කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ විඥානවාදී උනේත් නෑ බුදුරජාණන් වහන්සේ සර්වාස්තිවාදී උනේත් නෑ. බුදුරජාණන් වහන්සේ බෙදලා ධර්මයේ දැක්ුවා. මධ්‍යම ප්‍රතිපදාව තුල ධර්මයේ විග්‍රහ කළා. හේතුඵල ධර්මයක් දේශනා කළා. එතකොට මේ කතා කරන්නේ රූපේ නෑ කියලා නෙමෙයි රූපේ හම්බෙන තැන තියෙන යථාර්ථය. උපාදානස්කන්ධයයි ස්කන්ධයයි අතර වෙනස අපි ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා. රූපේ උපාදානස්කන්ධ මට්ටමට යනකොට සාස්වවා උපාදානීය ආශ්‍රව වලින් අරමුණු කරන උපාදානයේ විසින් අරමුණු කරන ආසවානං ආරම්මන භූත මට්ටමකින් යන දෙයක්. එතකොට ඒ ආශ්‍රව වලින් අරමුණු කරන රූපය අපි රැස් කරගත්ත අපි ගොඩනගාගෙන තියෙන අම්මා කියන බව නම් අම්මා කියන බව රැස් කරගත්ත බව මත පිහිටලා තමයි අපිට අම්මා වැසුරු කරන්නේ අපි. ඒක තමයි ආශ්‍රවවල තියෙන ස්වභාවය. උපාදානයේ පැත්තේ තියෙන ස්වභාවය. ඒකට කියන්නේ රූපය කියලා නෙමෙයි රූපස්කන්ධය කියලා. හැබැයි රූපේ නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේ කියන එක අපි ගෝචර වෙන මට්ටම ගැන අපි කතා කරන්නේ. රූපේ කියන එක ద్వාරයකට අරමුණ ගැටෙන මොහොතේදී ඇහැට වර්ණ සටහන පතිත වෙනකොට අපිට කවදාවත් වර්ණ සටහන නැහැ කියන්න බෑ. යම් තැනක වර්ණ සටහන පතිත වෙන බවක් තියෙනවනම් සතර මහා ධාතු ප්‍රත්‍ය නැහැ කියන්න බෑ. මොකද සතර මහා ධාතුව නිසා පවත්න රූපයක් තමයි වර්ණ සටහන කියලා කියන්නේ. ඒ වර්ණ සටහන ඇති තැනක අපි අම්මව දකින්න බව තියෙනවනම් ඒ අම්මව දකින්න බව පංච උපාදානස්කන්ධ මට්ටමින් එහෙමත් නැතිනම් ආශ්‍රව මගින් අරමුණු කරන මට්ටමකදී. ඒ ආශ්‍රව මගින් අරමුණු කරන මට්ටම සහේතුක සාධාරණ වෙන්නේ නැහැ හැම කෙනෙකුටම. ඒකෙන් කියන්නේ ගොඩක් දෙනෙක් කල්පනා කරන අහන ප්‍රශ්නයක් තමයි එතකොට රහතන් වහන්සේට රූපය දැක්කහම අම්මා කියලා හිතෙන්නේ නැද්ද කියන එක. මේ කියන්නේ අම්මා කියලා දැනගන්නේ නැහැ කියන එක නෙමෙයි. අම්මා කියලා හිතෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අම්මා කියලා මතක් කරගන්නකොටත් හිතනකොටත් අපි හිතාගෙන ඉන්න මෝඩකමක් තියෙනවා. ඒ තමයි එළියේ ජීවත් වෙන එක දිගට ජීවත් වුණ අම්මව දකින්න කියන තැන. මේ කතා කරන්නේ ඒ මෝඩකම වැරදි කියලා. මිසක බාහිර රූපය තුල අම්ම නැහැ කියලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒ මෝඩකම වැරදි දෙයක් අපිට ඒ මොහොතට හටගත්තු ධර්මතාව ටික ඉතුරු නැතුව ඒ මොහොතෙම නිරුද්ධ වෙලා නම් දැන් අම්මා කියලා අරමුණු කරන්නේ අපි මනෝපැත්තෙන් ගොඩනගාගත්ත මනස පැත්තෙන් ගොඩනගාගත්ත දේ. එතකොට අපි රූපස්කන්ධේ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි රූපස්කන්ධේ පැනවීමක් කරන රූපස්කන්ධයාගේ ප්‍රතිභාවක් ඇත්තේ නැත්නම් පුරේජාත ප්‍රතිපැත්තෙන් අපිට උපකාර කරන බවක් ඇත්තේ නැත්නම් මෙහි අම්මා කියන සංකල්පයක් ඇති කරන්න හේතු වෙන ධර්මයක් නැති වෙලා. ඒ නිසා අපිට හේතුඵල ධමක පැවැත්මක් තියෙනවා. හේතුඵල ධමක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි සිද්ධ කරන්නේ. අම්මා කියන බව ඇති කරන්න හේතුණා රූපස්කන්ධය. හැබැයි අම්මා ඇති කරන මොහොත වෙනකොට රූපයේ ඉතුරු නැතුව නිරුද්ධයි. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක සිතින් උපද්දපු අම්මා කියන බව තුළ අතීත රූපේ අපි මනෝවිඤ්ඤාණයෙන් ඉඳී වෙනවා. අපි අතීතයේ අම්මා කියලා දැකපු බව අතීතයේ අම්මා කියලා සිහිපත් කරගත්තකම අම්මට හිතපුකම සිහිපත් කරගෙන අපි මනෝවිඤ්ඤාණයෙන් අතීතේ අපි දන්න අපි දැකලා තියෙන අපේ අම්මව සිහිපත් කරගන්නවා. චිත්තජ රූප පැත්තෙන් උපද්දපු අම්මව. හැබැයි හිත පැත්තෙන් උපද්දගත්ත ඔය අම්මව විඳින ආදරණීය අම්මා හදාගෙන විඳින අපිට ඔය විඳින අම්මා අපි අපේ මෝඩකම නිසා පතිත කරන්නේ කොහෙන්ද? ඔය මෝඩකම නිසා අපි ඒ අම්මව පතිත කරන්නේ බාහිර සතර මහා ධාතු රූපේ පැත්තේ ජීවත් වෙන අම්මා කියලා. අන්න ඒකයි අපිට වර්ධින තැන බවටපත් වෙන්නේ. හිතෙන් උපද්දගෙන හිතෙන් හිතම විඳින මනස අපි නොදන්න කම නිසා. ඇහැ හදාගෙන හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණ ධර්මයේ ඉතුරු නැතුව නැති වුණා කියලා නොදන්න කම නිසා. හිතේ ඇති කරගත්ත ධර්මතා ටික ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා එතන නිරුද්ධේ නොදන් නිරෝධේ නොදන්න කම නිසා. ඒ ඒ තැන දිත්තේ දිත්තමස්සං විඤ්ඤාතේ විඤ්ඤාතමස්සං කියන තැන් දෙකේ ඇති අනුවන බව නිසා නුවණ නැතිකම නිසාම අපි ගොඩනගා ගන්නවා එක දිගට ජීවත් වෙන අම්ම කෙනෙක් ඉන්නවා කියන දේ. බාහිරට යමු වෙනවා. හිතෙන් හිතම විඳින අපි මනසින්ම ගොඩනගා ගන්න අම්මව අරමුණු කරන ඒ අම්මව විඳින අපි සම්පූර්ණම එළියේ ඉන්න අම්ම තමයි මම විඳින්නේ කියලා ඒ අම්මා එළියේ ඉන්න අම්මා විදිහට අපි දැනගන්නවා. අන්න එතනයි අපිට වර්ධින තැන. ඇයි අපි සලායතන Nirodhayak අපේ මනසට ආවේ නැහැ. Nirodhe අත්දැකීමක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා අපිට හැමදේම ඇති බවට අපි අරගෙන ගියපු රැස් කර ගැනීමක් ආචේගාමී ප්‍රතිපදාවක් අපිට තිබුණා. ඒ නිසාම අපි අම්මා කියන බව තුළම හැසිරුණා. අපිට දැන් සිද්ධ වෙනවා අම්මා කියන බව තුළ ඇති ඔය හැසිරීම කියන දේ පිළිබඳව අපිට ටිකක් අවබෝධ කරගන්න. අම්මා කියන බව කියන එක අපිට අවබෝධ කරගන්න යනකොට දැන් අපිට නුවණ පවත්වන්න වෙන්නේ රූපස්කන්ධය පිළිබඳව. රූපස්කන්ධයේ ඉතුරු නැතුව හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එහෙනම් දැන් අපි හිතේ පවත්වන අම්මා කියන බව බාහිර රූපේ පවත්වන්න විදිහක් ඇත්තේ නෑ මේ දෙක එකට ගැට ගහලා තිබුණු බන්ධනය බැඳුම අපි අයින් කළා. එතකොට අපිට පේනවා දැකපු දේ දැකීම මාත්‍රයෙන් ඉවරයි. දැනගත්ත දේ දැනගත්ත මාත්‍රයෙන් ඉවරයි. එකෙන් කියන්නේ අම්මා සිහිපත් උනේ නැහැ කියන එක නෙමෙයි. සිහිපත් කරගත්ත අම්මා රූපෙට ගැට ගැහුවේ නැහැ. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා වගේ මතකය අහිමි වෙච්ච රෝගීන්ුත් නිවන් දකින්න වෙනවා. නමුත් මතකය අහිමි වීම තුළ නිවන් දකින්න නෙමෙයි. මතකය අහිමි වීම තුළ නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යථාර්ථය අවබෝධ කරගන්න තුන තනයි නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා අම්ම කියන බව අපිට ඇති කරගත්තේ අවිද්‍යාව මතනම් කුමක අවිද්‍යාවද ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු Nirodhe නොදන්නකම මත ගොඩනගාගත්ත දේ නම් රැස් කරගත්ත දේ නම් මනස තුලින් උපද්දගත්ත දේ මනස තුලම උපද්දගත්ත දේ හැටියට නොදන්න අවිද්‍යාව නිසායි නම් දැන් ඔය අවිද්‍යාව දුරු වෙනකොට ඒක හදාගත්ත විදිහ පෙන්නකොට සමුදේ ධම්මානුපස්සීවා හැදුණු විදිහ පෙන්වනකොට අම්මා හටගත්තේ මෙහෙමයි කියලා පෙන්වනකොට දැන් අම්මව පිහිටවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. Taman තුල හදාගත්ත අම්මව දකිනවා. එයාට අම්මව ඇසුරු කරන එකට කිසිම ගැටලුවක් වෙලා නැහැ. ඒ නිසා මේ කතා කරන්නේ ලෝකයා කතා කරන සාමාන්‍ය දර්ශනයකින් සාමාන්‍ය මනසකින් නෙමෙයි ඊට එහා ගිහපු ලෝකෝත්තර දර්ශනයකින්. ගොඩක් දෙනෙක් හිතනවා බිම ඉඳලා උඩ තියෙන ගෙඩි කඩන්න. ඔබට කියනවා ප්‍රාංශු ලබ්භේ ඵලේ ලෝභා දුද්බාහුරිව වාමනහ කියලා. හරියට වාමනෙක් මිටි මිනිස්සේ උස් උඩ තියෙන ගෙඩි කඩා ගන්න ආසාව නිසා උඩ පැන පැන මේ ගෙඩි කඩන්න උත්සාහවත් වෙනවා වගේ දෙයක් කියලා. ලෝකෝත්තර නිවන් ප්‍රතිපදාව පිළිබඳව අදහස් තියෙන කෙනෙක් උත්සාහවත් වෙනවා මේ උඩ තියෙන උඩ පැන පැන මේ ගෙඩි කඩන්න වගේ නිවන් ප්‍රතිපදාවේ ලක්ෂණ ලක්ෂණ කඩා ගන්න උත්සාහවත් වෙනවා. එයා සම්මුතිය තුළ ලෝකෝත්තරයක් පරමාර්ථයක් පටලගෙන ජීවත් වෙන කෙනෙක් බවට નિરાයාසයෙන්මපත් වෙනවා. ඒතකොට දැන් එයාට ප්‍රශ්න ගොඩ නැගෙනවා, ගැටලු ගොඩ නැගෙනවා. කොහොමද රහත් වෙලා ලෝකේ පාවිච්චි කරන්නේ? රහතන් වහන්සේ ලෝකේ පරිහරණය කරන්නේ නැද්ද? ඇහැ පාවිච්චි කරන්නේ නැද්ද? රූපේ පාවිච්චි කරන්නේ නැද්ද? එහෙනම් රහතන් වහන්සේ දාහනේ වළඳන්නේ නැත්ද? එහෙනම් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලා තියෙන්නේ කොහොමද? දැන් ලෝකේ යාට මහ අවුලක්, වියවුලක්, ප්‍රශ්න ගොඩක්. ඇයි? Tamanට අයිති නැති භූමියක් තුළ භූමියක ලක්ෂණ ටික Taman ඉන්න භූමියට ඈඳ ගන්න කරන උත්සාහයක්, අසාර්ථක ව්‍යායාමයක්. මිටි මිනිස්සෙක් උඩ තියෙන ගෙඩි කඩන්න උත්සාහවත් වෙනවා වගේ දෙයක්. ඒ නිසා අපිට මේ කතා කරන්නේ රූපේ පැත්තේ ඉඳගෙන නෙමෙයි. රූපෙට එහා පැත්තට වෙලා ඔබ කතා කරනව කතා කරනකොට ඔබට ඔය හදාගත්ත තැන පේන්නේ නැහැ තමන්ව පේන්නේ නැහැ ඇයි රූපෙට ඔබ වැහිලා ඔබට පේනවා රූපේ ලිය තියනවා වගේ තියෙන රූපෙම විඳිනවා වගේ ඒක තමයි අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ ලක්ෂණය. හැබැයි ඔබ යථාර්ථයේ පැත්තේ ඉඳලා බැලුවොත් තමන් කියන තැනට පිටිපස්සට වෙලා බැලුවොත් ඔබට තමන්ව පෙනේ රූපේ නොපෙනියයි. මොකද තමන් තමන්ගේ පැත්තෙන් උපදවගත්ත දේ රූපේ කියලා තලුමරණ ගතිය තුල ජීවත් වෙන බව තමන්ට පෙනේ. ඒකෙන් කියන්නේ නෑ එළිය දෙයක් නෑ කියලා. හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණ නිරෝධයම සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙයි. එතකොට අපිට එන්න ඕනේ ඒ අවබෝධයට, ඒ ඥාන දර්ශනයට, ඒ නුවණට. ඒ නුවණට කෙනෙකුට එකපාර පය තියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එකපාර ඒ නුවණට හිත තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කිව්වත් තේරෙන්නේ නැහැ. ඇති බවටම ප්‍රගුණ කරපු ඇති බව තුළම හිත අරගෙන ගියපු කෙනෙකුට ඒක කොච්චර කිව්වත් එයාට තේරුමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ මුල ඉඳලා සතර සතිපට්ඨාන ඉඳලා මාර්ගය දේශනා කළේ. ඉන්න තැන ඉඳලා යන්න අර උඩට තියපු කකුල ආපහු ආපස්සට ගන්න. ආපසට අරගෙන පළවෙනි පඩියේ ඉඳලා නැගගෙන නැගගෙන උඩට යන්න. ඒ වගේ දැන් අපිට මේ ධර්මයේ සාක්ෂාත් කරගන්න වෙනකොට අපිට තියෙන සතර සතිපට්ඨානය. හිත වඩන්න පැතිකඩක් අපිට තියෙනවා. එතකොට ඉස්සෙල්ලා ඝන සංඥාව දුර වෙන විදිහට ප්‍රතිපදාව වඩන්න තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ විදිහට පේනකොට අපිට අවශ්‍ය වෙන උදේවැය දකින්න පැත්තකට අපේ මනස අරගෙන යන්න. එතකොට මේ සතර සතිපට්ඨාන ජීවිතයට අත්‍යන්ත උපකාරී මේ ධර්මයේ දකින්න එකයි ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ කිව්වේ මහණෙනි මේ එකම මගයි නිවනට කිව්වේ එකයි. එකම මග කියලා කිව්වේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔය සතිපට්ඨාන ඉඳලා උදේවැය දකින්න ඥාන දර්ශනය ළඟට අරගෙන යනකම් යන්න මේක නොදන්න සම නිසා තමයි ඇතම් කෙනෙක් මේ මේකත් එක මගක්. ඒකයි ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ කියන්නේ මහණෙනි මේ එකම මගයි. මොකද ලෝකෙ මොන තරම් ප්‍රතිපදාවක් බුද්ධ දේශනාව තුළ තියෙනවා නම් ඒ හැමදේම සතර සතිපට්ඨාණයට බහැලිය හැකියි. එනිසා මේ එකම මඟ නිවනට තියෙන මේ එකම ප්‍රතිපදාව. එනිසා මේක තමයි එකම මාර්ගය. එකම මාර්ගය මේකෙන් එහාට ගිහිල්ලා අංශු මාත්‍රයක්වත් වෙන නිවන් දකින්න ප්‍රතිපදාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට අර උඩ භූමියේ තියෙන ගෙඩි අද කඩන්න යනවට වඩා වැදගත් වෙනවා උඩ ගෙඩි තියෙන බව දැනගෙන ක්‍රමානුකූලව අපි ගහට නැගලා ගෙඩි ටික කඩා ගන්නවා. උඩ පැන පැන ඉන්නවට වඩා මම හිතනවා ඒක ප්‍රායෝගිකයි කියලා. ඒ වගේ අපිට හැම වෙලාවකදීම ලෝකෝත්තර අපරියාපන්න භූමිය ගැන කතා කරලා තර්කවාද විවාද කරනවට වඩා වැදගත් වෙනවා ඒතන සාක්ෂාත් කරගන්න අපි මේ ගමන යනවා නම්. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා දැක්මක්, ඒ සඳහා දැනුමක්. සතිපට්ඨානය වඩන්නේ කොහොමද? එතකොට සතිපට්ඨානය තුළ උදේවැය ඥාන දර්ශනය අපිට ඇති වෙන්නේ කොහොමද? කොහොම වැඩුවොත්ද සතර සතිපට්ඨානයේ බොජ්ජංග ධර්මතා ටික වැඩෙන්නේ? බොජ්ජංග ධර්මතා කොහොම වැඩියොත්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ? මෙන්න මේ විදිහට අපිට අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රතිපදාව පිළිබඳව. එතකොට එයා හාත්පස දක්ෂයෙක් බවට පත් වෙනවා. කායානුපස්සනාව මේ විදිහට මම අද වඩනකොට කායානුපස්සනාව වඩන මට මේ කයෙන් මිදෙන පැත්තටම සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක සතිපට්ඨානය තුළ මේ ඇතිදේ මත සිහිය තියාගෙන යන එකක්. මේක ලෞකික සම්මාදිට්ඨියට හේතු වෙන දෙයක්. මේක කුසලයක්. ඒ වගේම යම් මොහොතක මම පංචපාදානස්කන්ධයේ උදේවැය බලන පැත්තක් තියෙනවා නම් මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය මූලික කරගෙන වඩන ප්‍රතිපදාවක්. එතකොට මේ හැමදේම එයා යන තැනක් තැනක් ගන්න එයා අවබෝධයක් ඇති කරගෙන යනවා. එනිසා අද අපිට තියෙනවා ප්‍රතිපදාව ගැන කතා කරනකොට මුල ඉඳලා අගටම කතා කරන්න ලොකු අපසරියක්. ඉතින් ඒ අපසරිය තුළ අපිට නිතරම අහන්න ලැබෙනවා ලෞකික පැත්තෙන් කතා කරන සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද? මේ වගේ කාරණා අපිට නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය වෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් කතා නොකරන සහ කතා කරත් ගොඩක් දෙනෙක් වරද්ද ගන්න පැත්තක් තමයි රූපය ගැන කතා කරන්න ගියාට පස්සේ ලෞකික ලෝකෝත්තර පටලගෙන මේක දිගට තියෙනවා රූපේ රූපේ තියෙනකොට චන්දරාගය දුරු කරගත යුතුයි කියනවා වගේ මතවාද සමාජගත කිරීම තුළ නිවන් ප්‍රතිපදාව වර්ධ ගන්න බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ හේතුව නිසාම තමයි අපි මේ රූපකාණ්ඩය වගේ දෙයක් අරගෙන සාකච්ඡා කළොත් හොඳයි කියන කාරණාව පදනම් කරගන්නේ. මොකද මේ තුල ඇති වෙන්නේ අපිට පැහැදිලිවම නිවන් දකින්නට අවශ්‍ය ආර්ය දර්ශනය මොකක්ද කියන එක. එකෙන් අනිත්‍යව අනාර්යයි කියව නෙමෙයි ඒ ආර්ය දර්ශනය තමයි. මේ සියලුම දේ එකතු වුණාට පස්සේ තමයි අපිට උතුම් ප්‍රතිපදාව පැහැදිලිව සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂ භාවයට යන්නේ. ඒ නිසා මේ කියන කොටස් ටික අර උඩ තියෙන ගෙඩි කඩන්න උඩ පනින වාමනෙක් වගේ, මිටි මිනිසෙක් වගේ, මිත්‍යෙක් වගේ උත්සාහවත් වෙන්න අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න එක. ඒ නිසා මේ කතා කරන්නේ රූපේ පරිහරණය කරන තැන තියෙන යථාර්ථයකින් කියන්නේ ඇති බව හෝ නැති බව ගැන නෙමෙයි. අපි අම්මා හදාගත්ත තැන තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳව. එතකොට එයා දන්නවා අම්මා ඇසුරු කරනවා කියලා අම්මට ආදරේ කියලා Taman Tamanගෙම හිත පැත්තට ආදරේ කරපු හැටි. එකෙන් එක විඥානවාදයකට ගියේ නැහැ. මොකද ආකස්මිකව හේතුකව අප්‍රත්‍යව එකපාර හටගත්තේ අදිච්ච සමුප්පන්නව අම්මා ඉපදුනා නෙමෙයි. එයා දකිනවා අනාත්ම සතර මහා ධාතු ඇතිකල්ලි අනාත්ම සතර මහා ධාතු උපාදාය රූපයක් අම්ම කියලා රැස් කරගත්ත නිසා වැරදි විදිහට අපි මෙනෙහි කරපු නිසාම තමයි අපිට අම්ම ඇසුරු කරන්න පුළුවන්කම ලැබුණේ කියලා සමුදේ දකිනවා. එයා අම්මව හදාගත්ත විදිහ දකිනවා. සමුදේ පැත්ත දකිනකොට එයාට යම් දිට්ඨියක් තිබුණා නම් නෑ කියලා ලෝකේ දිට්ඨිය දුර වෙනවා. ඒ වගේම ස්කන්ධයන්ගේ වැය දකිනකොට හටගෙන නිරුද්ධ වෙන බව දකිනකොට එක දිගට ජීවත් වෙන බව තියෙනවා නම් ඒකත් නැහැ කියලා එයාට අවබෝධ වෙනවා. එතකොට රූපායතන ටිකත් ඒ විදිහටමයි මන ආයතන ධම්මායතනයත් ඒ විදිහටම තමයි. අතීත රූපය ඇසුරු කරන්න පුළුවන් කියලා මට අතීත රූපය ඇසුරු කරපු කාරණේ ගැන නැවත සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකේදී අතීත රූපය කියලා මම මේ මොහොතේ ධම්මායතන පරියාපන්න වුණ චිත්තජ රූපයක් ඇසුරු කළායි මිසක ඒකද වර්තමාන පච්චුප්පන්න ධර්මයක් මිසක ඒක මම අතීත රූපේ සිහිපත් කරා කියලා කියන්නේ නෑ යථාර්ථයක් විදිහට. අතීත රූපයයි කියලා ලෝකයා කියයි ඒකට. හැබැයි ලෝකෙට අතීත රූපේ උණයි කියලා මේ මොහොතේ හදාගත්ත දේ මේ මොහොතේ හටගත්ත දේ මේ මොහොතේ ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් මිසක ඒ අතීතේ හටගත්ත දේ මේ මොහොතේ ආරම්භණය කළා එහෙම නෙමෙයි. අතීත ආරම්භණය කියන සංග්‍රහයට යනවා. නමුත් ඒකට කියන්නේ නෑ අතීතය කියලා. ඒකයි යදතීතම් පහිනන්තම් අපත්තං චනාගතං අතීත නම් ඒක ප්‍රහීනමයි ප්‍රහීන වූවක් නැවත එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මරුණු මිනිසෙක් නැවත ආය පණෙන්න සුදුසු නැත්නම් අතීතයට ගියපු දෙයක් නැවත උපදින්න සුදුසු බවක් නැත්තේ නැහැ ඒ වගේ යදතීතම් පහිනන්තම් යමක් අතීතේ නම් ඒක ප්‍රහීනම තමයි අපත්තං චනාගතං හැබැයි අනාගතේ තාම පැමිණිලා නැහැ පච්චුප්පන්නංච ඒ ධම්මේ තත්ත තත්ත විපස්සති වර්තමානයේ යම් ධර්මයක් තියෙනවා නම් තත්ත තත්ත ඒ ඒතන විපස්සති ඒ ඒතන මන අනුවණින් දකිනවා එතකොට දැන් අපිට දකින්න තියෙන්නේ මේ වර්තමානය තුළ සිහිය ගන්න මට්ටමක් තමයි මේ දර්ශනය තුළ අපි කතා කරන්නේ අතීතයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවත් අනාගතයේ විගත අවිල්ල නැති බවත් වර්තමානයේ තුළ තියෙන ඒ ඒ ධර්මතාවයන්ගේ තියෙන සලායතන නිරෝධයට මනස ගේන දර්ශනයක් තමයි අපි මේ කතා කරන්නේ ඒ නිසා අපිට මේ තුල ගොඩනගන්න පුළුවන් කමක් නැහැ මේ රූපේ නැහැ කියලා කියනවා කියන කතාවක් හෝ එහෙම නැතිනම් සතිපට්ඨානය වඩන්නේ කොහොමද වගේ මතවාදයක් ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ මොකද මේකම දර්ශනයේ මේ පඩිපෙළවල් කිහිපයක් ගැන කතා කරන්නේ. එතකොට උඩ එකයි යට එකයි එකට සසඳන්න හදලා හරියන්නේ නැහැ. ආරම්භය කියන එකම අවසානය වෙන්නේ නැහැ. අවසානය කියන එක ආරම්භයම වෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවකදීම එයාට උතුම් නුවණක් තියෙනවා කොතනින් පටන්ගෙන කොතනට යා යුතුද කියන කාරණය සම්බන්ධව. එනිසා අපි ඒ කාරණය පිළිබඳ අවබෝධයෙන් ධර්මයේ පරිශ්‍රණය කරන්නට අවශ්‍යයි. කතා කරන තැන අපේ ප්‍රතිපදාවේ සුදුසු තැනට සුදුසු කාරණේ යොදා ගන්නත් අපි දක්ෂ කිය යුතුයි. එහෙම නැති වුණොත් අපි මේ ප්‍රතිපදාව පටල ගන්නවා ප්‍රතිපදාව වරදවා ගන්නවා. අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්න යෙදුනේ කායායතනය පිළිබඳව කය පිළිබඳව කය පිළිබඳව අපි කතා කළා. මේ කය කියන එක පණවන්නේ කොයි මාත්‍රයකින්ද කියන එක හැම මොහොතකදීම ස්පර්ශය ඇතිකල්ලි කයත් කය ඇතිකල්ලි ස්පර්ශයක් කියන මේ දෙක අඤ්ඤමඤ්ඤව පණවන්නේ. ලෝකේ ගොඩාක් දේවල් අල්ලන්න තියනවා, දකින්න ගැටෙන්න දේවල් තියනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මඤ්ඤණාවක්. එහෙම නැතිනම් ඒක අපි හැඟීමක් මිසක හිතේ පවත්වගෙන යන ඒක යථාර්ථය නෙමෙයි. අපිට පුළුවන්කම තියෙන්නේ ස්පර්ශ වෙන ධර්මතාවයක් විඳින දේ කරන්න විතරමයි. ඒ නිසා කාය සංපස්සේ නිසා යම් මොහොතක හට ගැනීමක් තියෙනවා නම් කයට ගැටෙන ගතියක් කයට ගැටෙන බවක් තියෙනවා නම් මේ කයට ගැටෙන බව තමයි කය හට ගැනීමට හේතුනේ ස්පර්ශය කියන පැනවීම කරන්නේ. හටගෙන නිරුද්ධ වුණු ස්පර්ශය නැවත ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් ඊයේ අල්ලපු දේ අද ගිහිල්ලා නැවත අල්ලන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අලුතෙන් හැටගත්ත දේ අලුතෙන්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙයි. එකපාර වැටුණු වැහි බින්දුවක් නැවත වැටෙන්නේ නැහැ. ඒ වගේම එකම ගලාගෙන ගියපු ගංගාවෙන් ඔබට නැවත ගිහිල්ලා නාන්න පුළුවන් කම නැත්තේ නෑ. අලුතෙන් ගිය තලුතෙන් හේතු ටිකක්. හැබැයි ඔබ එකම ගඟෙන් නාන බව තමයි ඔබේ මනස කතා කරන්නේ. නමුත් එදා නාපු එකෙන් ඊයේ නාපු එකෙන් අද නාන්න පුළුවන් කමක් නැත්තේ. අලුතෙන්ම හේතු ටික සකස් වෙලා ඒ වගේ අපිට අලුතෙන්ම කය සකස් වෙනවා. හැබැයි අපේ මනසින් ගෙනල්ලා දෙනවා ඊයේ අල්ලපු දේ අද අල්ලන්න පුළුවන්. ඇහෙන් පෙනුණු රූපායතනයත් එකට ගැට ගහලා අපිට ගෙනල්ලා දෙනවා මේ තියෙන මුළු කයේම අත්දැකීම ගෙනල්ලා දීලා මේ මුළු කයම අපිට ස්පර්ශ වෙන කයක් තියෙනවා. එතකොට ඇඟිල්ලට ස්පර්ශ වෙන්නේ සමහර විට ඉඳිකටු සුඩහි එක ස්පර්ශයකට ලැබෙන්නේ. ඒ ලැබෙන ස්පර්ශයට අපිට ගෙනල්ලා දෙන්නේ උනාට මුළු කයම අපිට දැනෙනවා වගේ. හැබැයි මේ මුළු කයම අපිට දැනුන්නේ ඇඟිල්ලට වේදනාවක් දැනනකොට ඇඟිල්ලට ස්පර්ශයක් දැනෙනකොට අපිට ඒ ඇඟිල්ල ස්පර්ශයට අත ප්‍රකට වෙලා නැහැ. මේ වර්ණය ප්‍රකට වෙලා නැහැ. අතේ හැඩය ප්‍රකට වෙලා නැහැ. ස්පර්ශ මාත්‍රයක්. අනේ ස්පර්ශ මාත්‍රේ ගෝචර කරගන්න තැනටම තමයි කය කියලා කිව්වේ. එතකොට ඒ කය ගෝචර වෙන තැනටම තමයි ස්පර්ශය කියලා කිව්වේ. අඤ්ඤමඤ්ඤව එකිනෙකට ගෝචර වෙන තැනක්. එතකොට මේ ස්පර්ශයෙන් තොරව කයවත් කයෙන් තොරව ස්පර්ශයවත් පණවන්න පුළුවන් කමක් නැත්තේ මේක වර්තමාන ධර්මතාවයක්. එතකොට මේ වර්තමාන ධර්මතාවය පිළිබඳව හඳුන්වනකොට අපිට මේක පිරිසුදුම අවස්ථාවක් විඥාන චර්යාව කියන කොටසට අයිති පරිසුද්ධ මිදන් කියලා කිය පිරිසුදු අවස්ථාවක්. කය ගැන දැනගන්න මේ මොහොත පිරිසුදු අවස්ථාවක්. මේකට කිව්ව පණ්ඩර කියලා. එතකොට පණ්ඩර කියන වචනේ පිරිසිදු සුදු මේ වගේ අර්ථයකයේ දෙන්නේ. ඒකට මේ පිරිසිදු මට්ටමක කය කියන තැන හටගන්න මොහොත පිරිසුදුයි. එතන කෙලෙස් නැහැ. එතන කිලුටු නැහැ. කෙලෙස් නැති, කිලුටු නැති තැනක තමයි අපි කෙලෙස්, කිලුටු හදාගෙන ජීවත් වෙන්නේ. කය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමයි අපි කය ඇති හැටියට අරගෙන ලස්සන කයක්, ලස්සන රූපයක්, ලස්සන දෙයක්, එක දිගට තියෙන දෙයක් දැන් විඳින කයයි දැන් පේන කයයි කියලා අපිට දෙකක් වෙලාද? මේ දෙක එකටම හම්බෙලා එක තැනකින් විඳින කය වෙනම තියෙනවා පේන කය වෙනම තියෙනවා මේ දෙකේ උනට එකක්. එතකොට මේ මත දෙකම වැරදි. පේන කයක් තියෙනවා ඒ වගේම විඳින කයක් තියෙනවා මේ දෙකම එකක් කරලා ගත්ත කමක් කියන මේ ඔක්කොම වැරදි. මොකද පේන්න කය තිබුණේ නැහැ. පේන පේන තැන වර්ණ සටහන් මාත්‍රේ පමණමයි. ඒක ඇහැට චක්කුවට ගැටුණු රූප ආයතනය. විඳින තැන ඔය පේන කය සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒක කයක් විඳින්නේ නැහැ අපි. අපි විඳින ස්පර්ශ මාත්‍රයක් කෝටුවක් අරගෙන කෙනෙක් ගැහුවොත් කෝටුව විඳිනවද ඔබ? එහෙම නැතිනම් කෝටුව ස්පර්ශ වෙන ස්පර්ශය විඳිනවද? අතට ගැහුවොත් අත විඳිනවද ස්පර්ශය විඳිනවද? අපි කෝට්ට විඳින්නෙත් නැහැ අත විඳින්නෙත් නැහැ අපි ගැටුණු වේදනාව ගැටුණු ස්පර්ශයයි අපි විඳින්නේ ඒ නිසා ස්පර්ශය කියන එකට අතපය තිබුණේ නැහැ ස්පර්ශය කියන එකට අතපය දාගත්තේ අපි කෙලෙසේ මත මේ අඩි 5ක 6ක ඇඟක මගේ අතටයි ස්පර්ශුනේ කියලා ස්පර්ශය දාගත්තේ අපි අපේ කෙලෙසයත් එක්ක ඒ කෙලෙසේ නිසා තමයි අපිට ඔතන ස්පර්ශය ගැන පිරිසිදු දැකීමක් ඇති වෙන්නේ නැත්තේ මොකද ඒ ස්පර්ශය කියන කාරණාවට අපිට අතපය එකට ගැට ගහගත්ත ලක්ෂණයක් තියෙනවා අතපය එකට දාගත්ත ලක්ෂණයක් තියෙනවා ඒ නිසා අපිට දැන් අවබෝධයක් ඇති වෙන්නට ඕනේ මොකද්ද ස්පර්ශය හටගෙන ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන කය හටගෙන කය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකට පේන දේ සම්බන්ධයක් නැහැ කියන නුවණක්. ඔබට අහලා ඇති කතාවක් සරිල් තරුණ වහන්සේ මහා ඉවසීමෙන් ඉවසනවා කියලා ප්‍රසිද්ධයි. සරිල් තරුණ වහන්සේ මේ මහා ඉවසීම පරීක්ෂා කරන්නට හිතුණා එක බමුණෙකුට. මේ බමුණ දවසක් සරියුත්තරණවහන්සේ පිඬුසිඟා වඩිනව බලාගෙන ඉඳලා සරියුත්තරණවහන්සේගේ පිට හරහා පහරක් එල්ල කළා. පැහැරක් එල්ල කරනකොට සරියුත්තරණවහන්සේ හැරිලා බැලුවේවත් නැහැ නැවත ඉදිරියට වැඩියා. බමුණ බලනවා ඒකාන්තයෙන් මනා ඉවසීමක්. ඒකාන්තයෙන් ඉවසීමක්. බැලුවේවත් නැහැ. ගිහලා සමාව ගත්තා. ස්වාමීන් සමා වෙන්න කියලා. නුඹ මොකටද සමාව ගන්නෙ? ස්වාමීනි මම ඔබ වහන්සේට පහරක් දුන්නා. ඔබ ඒ බඳු වරදක් කළා නම් මම ඔබට සමාව දෙනවා. ඇත්තටම සරියුත්තුන් වහන්සේගේ මට්ටමේදී ඥාන දර්ශනයේ පැත්තෙන් ගත්තොත් පුද්ගලයෙක් විදිහට අපි ගත්තාම අපිට පේනවා පුද්ගලයෙකුට තව කෙනෙක් ගිහිල්ලා පහර දුන්නා. සරියුත්තුන් වහන්සේට ගැහුවා. නමුත් සරියුත්තුන් වහන්සේගේ ඥාන දර්ශනයේ පැත්තෙන් ගත්තොත් ගුටි කන්න නැතිනම් පහර කන්න එකක් හයක් තිබුණේ නෑනේ. කයක් නොතිබුණු නිසා සරියුත් තෙරුන් වහන්සේට තව කෙනෙක් හිටියෙත් නෑ නේ කයට ඇවිල්ලා ගහන්න කයට සාපේක්ෂව තව කෙනෙක් හිටියෙත් නෑ සාපේක්ෂ රත්යක් තිබුණේ නැහැ ස්පර්ශයක් ඇති වුණොත් ස්පර්ශ නිරෝධේ නිරුද්ධයි කියන නිරෝධ සංඥාව තුළ පිහිටලා වැඩින්නේ එතකොට අපි කතා කරයි සරියුත් තෙරුන් වහන්සේට ගැහුව සරියුත් තෙරුන් වහන්සේ ඉවසීම නිසා සාමාන්‍ය ඉවසීම නිසාම වැඩිය කියලා හැබැයි සලායතන නිරෝධය නිසාම රහතන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේ වැඩියා ගහපු කෙනා එළියේ හිටියෙත් නැහැ. ගුටි කන්න කෙනෙක් මෙහි හිටියෙත් නැහැ. යමක් ස්පර්ශ වුණා නම් ස්පර්ශය ස්පර්ශ මාත්‍රයෙන්ම ඉතුරු නැතු නිරුද්ධයි. ස්පර්ශයට පේන රූපේ බැඳලා තව කෙනෙකුයි මට ගැහුවේ කියලා ඒ ස්පර්ශයේ කෙනාට බැඳලා මේ ගහපු එක තමයි මට විදුනේ කියලා අර දේ අරඹයා එකට ගැට ගහගෙන විඳින පීඩාව වේදනාව දුක හදාගන්න ගියේ නැහැ. පවතින යථාර්ථය නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කළා. එච්චරයි. එතකොට අපිට කය කියන තැන පණවන්නේ අන්න ඒ වගේ තැනකින්. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුව නැති වෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් විදිහට අපේ කායික පැවැත්ම ගැන කතා කරන්නේ ධර්මයේ තුල අන්න එහෙම අත්මේ ඒකෙදී අර මුලින් මතක් කළා වගේ සම්මුතිය තුල කය ගැන කතා කරපු දේ මේකයි අතර පැටලවිල්ලක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ සම්මුති ඥානයේ තුල සංකෘත ධර්මතා ටික පිළිබඳව කතා කරනකොට ලෞකික සම්මාදිට්ඨිය කතා කරන තැනදී කය පිළිබඳව කතා කරනවා. එතකොට කායේ කායානුපස්සනාවක් පනවනවා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකවඩුවක්මා මේ විදිහට පවතින කයක් ගැන කතා කරනවා. හැබැයි මේ කතා කරන්නේ අර ඝන සංඥාව දුරු කරගන්න. ඒකෙන් කියන්නේ නෑ එයාට මේ එක දිගට තියෙන කයක් තිබුණා කියන එක. එක දිගට කයක් තිබුණා හෝ නැතා හෝ අපිට ඒ කය ගැන දැනගන්න පුළුවන්කම තියෙන වර්තමානේ නම්. අපි කොහොමද ඒ කය ගැන එක දිගට තිබුණා කියන එකෙන් අපිට ඇති වෙන ඵලය මොකද්ද? ඒ වගේම ඒ කය ඉස්සරහට තියෙනවා කියන එකෙන් අපිට ඇති වෙන ඵලය මොකද්ද? අපිට මේ වර්තමාන මොහොතේ විඳින කම නම් වර්තමාන මොහොත විඳින කම අපි අතීත අනාගත දෙකට දාගන්න කම නිසානේ වැරදි දැනකට දාගන්න නිසානේ අපිට අනාගතයට මම මෙබඳු කයක් ඇත්තෙක් වෙම්මා කියන ප්‍රාර්ථනාව ගොඩනගෙන ප්‍රනිදිය තණ්හාව චන්දරාග වේමත්තතාවේ ගොඩනගන්නේ එනිසා දැන් අපිට තියෙන ධර්මයක් යංකේන්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන කාරණා ටික යමක් හටගන්න ස්වභාවයෙන් ඇති වුණා නම් ඒ සියල්ලම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ටික ඔබට අපි කතා කරලා තියෙනවා මුලින් කොහොමද රූපයක් විදර්ශනා කරන්න කියලා වත්තුනානත් ඥානය අරගෙන එතකොට චක්කුන් අවිජ්ජා සම්භූතං වවත්තේති කියන තැන ඇහැ අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න කියපු තැනම ඒ පරයයම බහලන්න කායං අවිද්‍යා සම්භූත කායෝ අවිද්‍යා සම්භූතං වවත්තේති කය කියන එක අවිද්‍යාවෙන් හදපු දෙයක් එතකොට තණ්හා සම්භූතං කම්ම සම්භූතං අවත්තේති සංහා සම්භූතං අවත්තේති මේක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හදපු දෙයක් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති වවත්තේති පෙර නොතු වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. දැන් අර කතා කරපු සියලුම පරයයන් ටික මේකට බහලන්න. එතකොට ඔබට කය ගැන සම්පූර්ණ දැනුමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අනිත්‍යයි කිව්වේ? ඇයි මේ කය කියන එක ජරා ධර්මයක් කිව්වේ? විරාග ධර්මයක්, නිරෝධ ධර්මයක් කිව්වේ ඇයි? ඒ වගේම මේ කය කියන එක පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කිව්වේ ඇයි? මේ කය කියන එක අවිද්‍යාවෙන් හදපු දෙයක් කිව්වේ ඇයි? කර්මයෙන් හදපු දෙයක් කිව්වේ මොන හේතුව නිසාද? දැන් මෙනෙහි කරලා බලන්න පුළුවන්. කායෝ අවිද්‍යා සම්භූතං අවත්තේති කියන අවිද්‍යාවෙන් හදපු දේ කියන එක ව්‍යවස්ථාපනය කරන්න පුළුවන් නම් ඒකම ඇති කෙනෙකුට නිවන් ප්‍රතිපදාවට ඒ ව්‍යවස්ථාපනයම ඊට පස්සේ ආහාර සම්භූතං කම්ම සම්භූතං කියන එක ව්‍යවස්ථාපනය කරගන්නකොට ඒ දෙයම ඇති යාට නිවනට යන්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධයම ඇති කෙනෙකුට නිවනට යන්න එතකොට මේ කාය ආයතනය කියන එක ඒ හැම තැනකදීම අපිට පිරිසින් දකින්න පුළුවන්කම තියෙනවා ඒකෙන් අපිට ලොකු කෙලෙසයක් නැති කරනවා ඒ කෙලෙස් තමයි අපිට සත්වය පුද්ගලය එළියේ තියෙන තව කයවල් එළියේ තියෙන තව මිනිස්සය කියලා අපිට හම්බෙනවා. ඒ හම්බෙන හැම තැනකම වර්ණ සටහන් මාත්‍රයක් තියෙන්නේ. කයක් කියන දේ අපිට ගෝචර වෙන්නේ කය පනවන්නේ ස්පර්ශයත් එක්ක විතරමයි. Tamange රූපේ දකිනකොට මේක වර්ණ සටහනක් වෙනව මිසක උපාදින්න. Tamanට ස්පර්ශයක් දැනුනේ නැහැ. ඒ නිසා Tamanට මේක පිළිබඳ මේ ආයතන ටික වෙන් කරගන්නකොට මේ පවතින කයක් තියෙනවා කියලා ඇති කරගත්ත වැරදි දැක්ම දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපි දැන් ආයතන ටික ගැන කතා කළා මූලික වශයෙන් ප්‍රධාන කාරණා ටිකම අරගෙන මේ ආයතන ගැන ආයතන කුසලයක් බවට පත් වෙන්නට ඕනේ. මේ ආයතන 10 පිළිබඳව ආයතන කුසලයක් බවට පත් වෙන්න ඕනේ. අපි පොට්ටබ්බ ආයතනය කතා කළේ නැහැ.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 ඒ වගේම සීල දෙවියන් මේ ස්ථාන දිග්විතිෂ්ඨකාරක ආදී සීල දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා. කුසලයේ ගොහරකට ගොබහන්තර දුක් සහිත සසරින් එතර වීම පිණිසම හේතු පාරමිතාවක් නිවිතා කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දිනකටම තෙරුවන් සරණයි තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස